මම එක්කගෙන යන්න ඕනේ සිකුරාදා හවසේ ආස දේශනාව තියෙන 200ට කලින් ඇවිල්ලා එළිය අර පොඩි මේ එකක් තියෙන එක වාහනයි දේශනාව සීයාව දැක්කට පස්සේ අතන සම්පූර්ණ රෝම් එකේ සීයාව දැක්කට පස්සේ ආචාර්ය වහන්සේ සම්පූර්ණ දැන් සබ්ජෙක්ට් එකෙන් පිට යන්නේ. හැබැයි මම දන්නා මේක කමඨානකට තමයි මේක වෙනස් කරන්නේ කියලා. හ්ම් සම්පූර්ණ රෝම් ගියා. ඒ කියන්නේ ඒ කියන ධර්මතාවයේ ඒ විදිහට නෙමෙයි වෙනස් කරලා දේශනා කළා. පනවාගෙන එක ඉතින් දේශනා කුලි ඉවරයි වුණාම 100 ආවා 100ට එයා ආචාර්ය කළා එයාට වඩා 100 පස්සේ මේ 100ගේ නානා මේ පුතාගේ මොනාරේ ආණ්ඩුව තාට දේශනාව කොහමද තාට විශ්වාසද ඒ ගුරුවරයා කියපු දේවල් හරි කියලා කියලා 100 හානෝ ගුරුවරයා ආණ්ඩුව විශ්වාසද මම කව විශ්වාසයි නෑනේ පුතා පංචභූතවල දැන් ආකාශ ධාතුව මේමනේ ක්‍රියාත්මක පුතා දන්නවනේ ඒවා. ඒක දැන් ගුරුවරයා වෙන එකක් නේ කිව්වේ. කොහොමද විශ්වාස කරන්නේ? මං කා මං විශ්වාස කරන්නේ ගුරුවරයා කියන එක නෙමෙයි. මට ඇහිච්ච එක. මට ඇහිච්ච එක සත්‍යයක්. සත්‍ය නැත්තම් ඒක සත්‍ය කරගන්න මම දක්ෂ නැහැ. ඒක දක්ෂ වෙච්ච දවසක ඒක සත්‍ය වෙයි. මේ ලෝකේ හැමදේම වෙනස් වෙනවා නම් ඒක එහෙම තමයි. ගුරුවරයාගේ අඩුවක් නෑ. සිගුරුවරයා කියන 100ට මේ පුතා මට ශිෂ්‍යයෙක් වශයෙන් ලැබිච්ච එක මම මොනතරම් වාසනාවක්ද කියලා. ශිෂ්‍ය කෙනේ වාගේ වැඩි දවසක් පවතින එයා කාගෙන්වත් රැඳෙන්නේ නැහැ කියලා කිව්වා. తాවකාලිකයි එයාගේ අසුර අපි අනුතම. මේ ලෝකේ අපට හැයිනදී අපි විශ්වාස කරන්නේ. ගුරුවරයා ඇත්ත කියනවා ගුරුවරයා හරියටම මේක කියනවා ගුරුවරයා බොරු කියන්නේ මොට්ට විශ්වාසයක්නේ. ඒකට කියනවා හන්ද විශ්වාස කියලා. මොට්ට කියනකට වඩා හන්ද විශ්වාසයක්. අන්ධ විශ්වාසනේ අපි ළඟ තියෙන්නේ කියන්නේ. බුදුහාමර ඒකාන්ත වශයෙන්ම සත්‍ය දේශනා කරන තේක. ඔහොම එකක් කියනවා ඔය ආනන්ද. අන්ධ විශ්වාසනේ. ඇයිච් එක විශ්වාස කරන්නේ නැහැ. ඇයිච් එක විශ්වාස කළාමලු ඒක තේරුම් යන්නේ. තේරුම් ගියාන් පස්සේ තමයි ඒක පුරුදු කරන්නේ. පුරුදු කරාමලු විපස්සනා වෙන්නේ. දැන් විපස්සනා වැඩෙන් අපේ මේ මනසලංග අර පළවෙනි පියවර නැහැනේ. ඇයිච් එක විශ්වාස කරන්නේ අසුහලා බොරු කියන්නේ. ඒ නිසා මේක ඇත්ත කියලා එකක් ගන්නවා. එයා වෙන එකක් ගන්නෙ. ඒ අවශ්‍ය දේ ගන්න. එයා මොනවා පෙන්නුවත් මට පේන එක ඇත්ත. මට පෙනිච්ච එකක් තියෙනනේ. ඒකයි එයා විශ්වාස කරන්නේ. ඒක විශ්වාස කළාම ඒ ඒ දැකිච්ච දේ එයාත් පස්සේ තේරුම් ගන්නවා. තේරුම් ගත්ත දේ පුරුදු කරනවා. පුරුදු කරාම ප්‍රත්‍යක්ෂ කරනවා. විපස්සනාව. ආයතන හයම මේ විපස්සනාව තියෙනවා. දැනිච්ච දේ විශ්වාස කරන මට දැනිච්ච දේ එයා එයා මොනවා කිව්වත් මට ප්‍රශ්නයක් නැහැ මට දැනිච්ච දේ ඒක ඇත්ත ඒක විශ්වාස කරනවා ඒක තේරුම් ගන්නවා තේරුම් ගත්තදී පුරුදු කරනවා පුරුදු කරාම ප්‍රත්‍යක්ෂ වෙන විපස්සනාව මේක ඉතින් පැය ගාණක් සාකච්ඡා කරන්න දෙයක් නෑ හරි සරලයි හැම මොහොතේම විපස්සනා කරනවා. ඉදිරියට යන්න නේද? මම අර තපස්වරේ කම්බ වුණානේ. කොයිද? කල් කැටයක් තියලා මට. ආහ් ආහ්. අන්තිම දවසේ දැන් මම යන්න හදනකොට මගෙන් ප්‍රශ්නයක් ඇහුවානේ. තාපසයා නිවන තින්නේ කොයිද කියලා. ආ මම බැලුවා. උත්තරයක් නැද්ද කියලා කිව්වා. මම ඊට පස්සේ ආයෙ ආඩියා බලලා මම දැන් එයා මට කොලේ තියලා එකක් දුන්නනේ ඒක රිපීට් එක දෙන්න එපා එයාට. <laughs> නෑ එයා කොලේ තියලා වචන කතා කළේ නෑ. ඒ වගේම එකක්. එයාට ඒක තේරුන්නේ නෑ. මේ නිවන තින්නේ කොයිද කියලා. මම ඊට පස්සේ බලලා. උත්තරයක් නැද්ද කියලා කියනවා ආයි මං එයා දිහා බලලා ආයි මම බලාගත්තා ඊට පස්සේ තේරෙනවා මම මොනවද එකක් කියනවා ඊට පස්සේ කිව්වා මට තේරුන්නේ නැහැ සයන්නාසේ නිවන තියෙන්නේ මෙතන කියලා කිව්වා මම කොතන සිටිනවද එතනමයි නිවන තියෙන්නේ මම කුමක් දකිනවද එතනයි නිවන තියෙන්නේ මට කුමක් හැයෙනවද එතනයි නිවන තියෙන්නේ මට කුමක් හැඟෙනවද එතනයි නිවන තියෙන්නේ කුමක් සිතෙනවද ඒ සිතවිල්ලෙමයි නිවන තියෙන්නේ කියලා කිව්වා සාදු කියලා කිව්වා දැන් ඔබ මගේ ගුරුවරයා කියලා කිව්වා මින කෙනෙක් නම් කියන්නේ මේ ශූන්‍යතා ධර්මයට එහා පැත්තේ අර මනුස්සයාට පිස්සු වැදෙනවා. ඒ මනුස්සයා කල්ප මොකද මේ වචන සෙට් එකේ කියලා. අර පටලලා සම්පූර්ණ ගුරුවරයාගේ මානසිකත්වය තවුල් කරලා යන්නේ. මම කොතන හින්නවද එතනමයි නිවන තියෙන. ආයි වෙන කොටක් කනක්වත් නැහැ. නිවන වෙනමයි මට වෙනමයි ඉන්න බෑ. එහෙම ඉන්න නම් කවදාවත් මිනිස්සු නිවෙන්නේ නැහනේ. මම ඉන්න තැනම නිවන තියෙන නිසායි මම නිවෙන්නේ. ඒක හඳුනගන්න යට අවුරුදු 7ක් යනවා. ඒක එයාගේ ප්‍රඥාවේ දෝෂයක්. එහෙම නැතුව නිවන වෙන තැනක නැහැ. ඒක තමයි එකම සාක්ෂිය. ඒ නිසා යා නිවෙන්නේ. ඒක හඳුනාගන්න යට කාලයක් යනවා. උදාහරණයක් කියන උපරිම අවුරුදු 8ක් යනවා කියලා. ඒක හඳුනාගන්න. මම ඉන්න තැනම මට මගේ නිවන තියෙනවා. ඒතර මේ තාඩන පින්න අර මනුස්සයා නිතරම බයිනවා. ඕ එතන තමයි නිවන තියෙන්නේ. එතනමයි තියෙන්නේ. ඒක තේරුම් අරගෙන ඇලෙන්නේ නැතුව ගැටෙන්න තිබියම නිවෙනවා. එතනමයි තියෙන්නේ. හැබැයි එතන බේරිලා ගියාම එයා ඉතන වෙන තැනක තිනක නෑ. එහෙම ගියාම එයාට කවදාවත් නිවන හම්බෙන්නේ නෑ. එයා ඉස්සෙල්ලා විශ්වාස කරන්න ඕන මම ඉන්න තැන මගේ නිවන තියනවා කියන එක. ඒතොර තියෙනක හෝ ඒක මතු කරගන්න, ඒක අවදි කරගන්න, ඒක හඳුනගන්න එයා ඒ කමටන වඩන්න ඕනේ. මාර්ගේ වඩන්න ඕනේ. ආර්ය අෂ්ටාංග මාර්ගේ වැඩුවාම එයාගේ නිවන එතන තියෙන බව එයා හඳුන ගන්නවා. මේ මනස හැමදාම බයින්නේ මේ මනසනේ බයින්නේ. ඉතින් මම බැන්නේ නැහනේ. මට ප්‍රශ්නයකුත් නැහනේ. එයා බැන්නයි කියලා මට මොකුත් වැඩි වෙලක් නැහැ, මොකුත් අඩු වෙලක් නැහැ. ප්‍රශ්නයකුත් නැහනේ. ඕනේ යාගේ නිවන. එයා ඉන්න තැන එතනම නිවන තියෙන බව එයා අඳුනගන්න දක්ෂ නැහැ. ඒ නිසා ලෝකෙ අමතනම එයා හොයනවා තායිලන්තේ ඇති බුරුමේ සමහර විට තියෙයි කියලා එයා යනවා ටිකට් එක අරගෙන. නම් බුරුමේ නෑ බොරුනේ. බුරුමේ කියන්නේම බොරුනේ. ගිහිල්ලා ති මොනවාර එකක් කරලා එනවා. නිවන බුරුමේ ඉන්න කට්ටියට තියෙනවා එතන. හැබැයි නිවන බුරුමේ තියෙනවා කිව්වොත් ඒක බොරු. ඒ කට්ටියගේ නිවන ඒ කට්ටියට එතන තියෙනවා. අපේ නිවන අපි ඉන්න තැනම තියෙනවා. නිවන වෙන කෙනෙකුට දෙන්නත් බෑනේ. කාගේවත් නිවන අපිට ගන්නත් බෑනේ. ඒක කිසිම තැනක නෑ. හොයන්න නෑ. කාටවත් හොරකම් කරන්නත් බෑ. සොරාගත නොහැකි දෙයක් ඒක. තමන් ඉන්න තැනම තමන් හඳුනාගෙන ඒක බවට පත් වෙන්න ඕන එක. හැබැයි කාටවත් පේන්නේ නැහැ. නිවිච්ච කෙනෙක් හොයන්නත් බෑනේ. රාතෙක් හොයාගන්නත් බෑ රාතෙක් හඳුන්වලා දෙන්නත් බෑ. හඳුන්වලා දෙන එක පුතුජනයි. ඌට ඒ රාතා කවුද කියන එක ඌට තේරිලා නැහැ. ඌ වෙන එකක් කියන්නේ. රාතන් වහන්සේ කියන්නේ වටපිට බලන්නේ නැති, බිම් බලන්නේ. එතකොට දාන්නේ බලන්නේ පොලිසියෙන්ද? එතන කරපෙන් චයින් කරන්නේ පාදේශලේකම්ද? එතකොට රාතන් වහන්සේ වටපිට බලනවනේ. ඒ වගේ අර ඉන්ට්‍රොඩියුස් කරනකොට වෙන එකක් තමයි කියන්නේ. එතකොට රාතෙක් වෙන රාතෙක් වෙන්නේ එකක් කියන්නේ. දැන් අද සමාජයේ රහතෙක් කියලා හඳුන්වන්නේ උන්ට බීම් බලාගෙන මෛත්‍රී වචන කතා කරන. ගිහිල්ලා ලයිට් කරනවා තැප්පෙනවා. ඒ හොඳ ඔරිජිනල් රාතාවයි. ඒ ඉස්සර ලයිට් කරනවා තියෙන එකවත් දැකලා නැහැ. ඇප් වෙනකන් දන්නෙත් නැහැ. අර භාවනා යෝගී මිනිස්සේ භාවනා යෝගී මිනිස්සේ කාලය භාවනා කරලා ඔළුව අවුල් වෙලා. අංගොඩ තමයි දාගොඩට පාරෙන් ගියාම අංගොඩ දාලා තිබුණ 108 බස් එකකින් අපි ගියා බලන්න ඒ කාලේ. මොනවද පව් මේ භාවනාවේ මොනාරි උදව්වක් කරන්න පුළුවන් කියලා බලනකොට එතන නර්ස්ගේ බත් එක කාලා මේ මනුස්සයා හොරේ. ගිහලා බෑග් එක අරලා බෑග් බත් එක කාලා. එතන ගහලා මොකුත් නැහැ කට්ටිය ඉතින්. අසින් සාන්නාංශ බලනකොට මේ මනුස්සයා මගේ බත් එකත් කාලානේ උදේ. ඒක කලබල වෙන්න එපා ආලා බලන්න. පුතා මේ ඇයි බත් එක කෑවේ? මම රාත් වෙලා නින්නේ අඳුරු. බත් එකයි කෑවේ කියලා වවම කියන්නේ රාත් වෙලා ඉන්න කතාවක්. මම රාත් වෙලා නින්නේ. ඒතර බත් එක කෑවේ. තාත්තෙකුට දානයක් දුන්නා මාත් බල ආනිසංසයි. මුන්ට පිංගල් ලැබෙන්න එපායි. හරිනේ කාරණාව. දැන් රාත්තලා ඉන්නේ රාත්තෙකුට බත් එකක් පූජා කළා මාත් බල ආනිසංසයි. ඉතින් මුන්ට පිං නැහැ. පිං දෙන්න බත් එක කාලා තින්නේ එතකොට. මං ඇහුවා ඉතින් රාතන් වහන්සේලා වරකම් කරන්නේ. වරකම් කරේ නැති ඒව අපිට කැපයිනේ. ඉතින් බත් එක කියන්නේ අතේ තියාගන්න එපායි. හරිනේ ප්‍රාණ තියලා ගියේ ඕන්නේ. බලන්න <laughs> දොස්තර මාත් ඉන්ජෙක්ෂන් එකක් ගන්න දාන්න නිදි කරවන්න ඕනේ එනකොට ඉතින් මොකද රාතක ලේසලවන්න එන්නේ ආනන්තරිය පාපා දොස්තර ඉතින් ඉන්ජෙක්ෂන් එක ගන්න නේද බෙහෙත් එක දෙන්නේ කොහොමද මේ මනසේ එතකොට සිලින්ඩරේ ගල පොවන්න ඕනේ බොන්න දෙන්න <laughs> ආනන්තරිය පාප කරන්නේ කරන්නේ මේ මනසට <laughs> ඒකත් ඒ විදිහටමයි කතා කරන්නේ. ඒක මම රයි ડોක්ටර්. මේකත් එක්ක ඉඳලා ඉඳලා මම නිරෝගී වද්ද කියන එකත් දැන් මට තකයි කියලා කියනයි. අර ක්‍රමයට උරු වෙලා ડોක්ටර්. ඒ තග්ගල හංගු. අල්ලන්න බෑ කැඩෙනවද? අල්ලන්න නෑ මම. බලන්න. ඔන්න ඔන්න මට තියෙනවා. පොඩ්ඩක් නෝට් මාතේ. අම්මාව කිව්වේ ඒ සිද්ධිය මතක් වුණේ මට මේ ලෝකේ හැම කෙනාම එයාට සාපේක්ෂව හිතන්නේ එයාට සාපේක්ෂව හිතන්නේ එයාට සාපේක්ෂව හිතනකොට ඒක නිවැරදි නම් ඒක මට සාපේක්ෂව වැරදි වෙන්න පුළුවන් නේද මේ ටික තේරුම් ගත්තොත් එයාට මොකක්ද ඇදෙන්නේ සම්මා සමාධිය ඒ කියන්නේ මම හිතන්නේ මට සාපේක්ෂව එහෙනම් මට හිතෙන දේ තව කෙනෙකුට වැරදි විය හැකි. උන් ඔච්චරයි දැනගන්න ඕනේ. හැබැයි එයා එයාගේ පැත්තෙන් හිතන්නේ එයා හිතන්නේ අනිත්‍යගේ පැත්තෙන්. අසුවලා හිතන්නේ එයාට සාපේක්ෂව බලන්න එයාට සාපේක්ෂව ඒක හරි කියලා හිතන අපිට ඉතින් වැරදිනේ ඒක කොහොමත් ඒක විනයට ගැලපෙන්නේ නැහනේ. එතකොට එයාට සාපේක්ෂව හරි කියන දේ අපට සාපේක්ෂව වැරදි නම් අපට සාපේක්ෂව හරි කියන එකට තව කෙනෙකුට සාපේක්ෂව වැරදි වෙන්න බැරිද? ඕක දැනගත්තාම එයාට සම්මා සමාධිය ඇතිවෙනවා. 100 වැඩෙන තැනක් එතන. ගොඩක් කටිට ඒක නෑ. ගැටීම කඩගන්නේ නේද? ගැටීම කඩගන්නේ. මං හරියටම හරි විනයානුකූලව මේක කරන්නේ. විනයානුකූලව කරන බෑ සම්ප්‍රදායානුකූලව වැරදි. රජයේ නීතියට සාපේක්ෂව වැරදි. දැන් ඔරාට සමාවක් දෙන්න ඕනේනේ. බුදුහාමුදුරන්ගේ ධර්මයේමනේ ඔරා ඔරකම් කරාම සමාවක් දෙනවා. හැබැයි රජයට සාපේක්ෂව වැරදි රාජ්‍ය දේපල කොල්ල කාලා තියෙන තියෙන ඒක රජයට සාපේක්ෂයෙන් බෑනේ. මේ මොකද මාත්‍යා පොලිසිය මාත්‍යා මම ඉතින් සමාව දුන්නනේ ඉතින් එයාට නීති ක්‍රියාත්මක කරන්න එපා දැන් සමාව අරන් ඉවරයි ඒක හරියන්නේ එහෙනම් මට සාපේක්ෂව මම හරි කියලා හිතන දේවල් තව කෙනෙකුට සාපේක්ෂව වැරදි වෙන්න පුළුවන් ඒක දැනගත්ත කෙනා කිසිම මොහතක ගැටෙන්නේ නැහැ සම්මා සමාධියක් ඒක නිවැරදි සමාධියක් එයා තුළ තියෙනවා හරි tempatය තව කෙනෙක් කරන දේ තුලත් එයා හිතන එයාට ඒක හරියි එයා ඒක විශ්වාස කරනවා හරියට මරි නමුත් එයාගේ දැනුමට ඒක හරි. නමුත් අපිට ඒක පේන එක දෝෂසහිත ඒක වැරදි කියලා. නමුත් ඒ වගේ තමයි මගේ දේවලුත් මට හරි කියලා පේනවා. වාගේ අනිත් අයට ගොඩාක් වැරදි කියලා පේනවා. ඒ කාරණා දෙක දැනගත්ත කෙනා පුදුමාකාර සමාධියක් විඳිනවා. මගෙත් එක්ක හිටපු කෙනෙක් හිටිය ශ්‍රාවකෙක්. මගට එනකට ටිකක් මාදියා බලන ක්‍රමය ටිකක් වෙනස්. ගොඩාක් දුර ඇවිල්ලා මං එක තැනක ගහක් යට වාඩි වෙලා මං ඇහුවා මොකද්ද ප්‍රශ්නේ කියලා. මං කන එච්චර ගැඹුරු දෙයක් අර ගල් කැටේ කියලා වංශයට කියලා දුන්නානේ. මේ ලෝකේ දුර්ලභ අවස්ථාවක ඒ ඒ කාරණාව අපි ආශ්‍රමියවත් ඉගෙන ගත්තේ නැහැ. අපි දැනගෙන ඉතින එච්චර දෙයක් දීපු කෙනෙකුට වංශේ රිපීට් එකක් දුන්නේ. මං ඒක මේ තාපසයාගේ ඇටි කියලා. ඒක හරගෙන ආවනම් මං එයාට ණය ගැටි කිව්වා. මං එයාට එකක් දුන්නානේ. මං එයාට දුන්නාම ණය නෑ කිව්වා. නැවත එයාව සංසාරේ මුණ ගැහෙන්න අවශ්‍ය නෑ අපට කියලා කිව්වා. ආචාර්ය වතක් නෑ. එයා අපට යුතුයකම් කළා ඒකට අපි කෙලෙයි ගුණේ සැලකුවා. ඒක ගණදෙන ඉවරයි. මේක ලැබුණා. මේකට යුතුයකම් කරාද අපි? සෝවන් වුණාද? ණයයිනේ අපි ආන්නේ. තාතේ ණයයිනේ. ඉපදෙලා ණය ගෙවන්න ඕනේ. සෝතාපන්න වුණාම තමයි අපිට කියන්නේ භාග්‍යවත් වංශ දුන්න මානකම ඕන් යුතුයකම් කළා. <laughs> දැන් නිදාත්නේ අපි. අපි නිදාත්නේ. අපි යුතුයකම් කරන්නේ නැහැ අපේ ආන්දමේ. අපි ලැබපු මානකමට ඒ යුතුයකම තමයිලු ඒ මාර්ගය සාක්ෂාත් කරන එක. එදා ඒ මුනිවරයා ගොඩාක් සතුටු වුණා. එයා කියපු එකටත් වඩා ගැඹුරු එකක් නේ. සමහර දේවල් තියෙන අපි කොච්චර සංසාරේ පුරුදු කරලා තිබුණත් ඒ ධර්මතාවය අපි තුළ තිබුණත් ඒක අවදි කරන්න කල්යාණ මිත්‍රෙක් හම්බෙන්න ඕන. සමහරට කල්යාණ මිත්‍රය අපට වඩා පඤ්ඤාවෙන් අඩුයි. නමුත් එයා ඇවිල්ලා එයාගේ මෝඩකමක් හරි බොළඳ වැඩක් හරි මොනවා හරි ඉතින් තරාවෙන් කතා කරන මොනවා එකකින් තමයි ඒක අවදි වෙන්නේ. ඒ අවදි වුණාම තමයි අපට තේරෙන්නේ මේ මේකක් තමයි ලෝකේ තියෙන්නේ කියලා. අර සීයා මැරෙන්න ටික වෙලාව තියෙනකොට හැමෝම ඇඬුවනේ කීප දිනේ. පවුලේ කට්ටිය ඒගොල්ලන්ට හරි දුකයි. ඉතින් මම බලාගෙන ඉන්නවා සීයා. 100ට හොඳට 100 තියෙනවා ඊට පස්සේ මේ මාමා කෙනෙක් ගන්නවා මෙච්චර පුංචි කාලේ ඉඳලා හැදුවා කිසිම නැන්නේ ගල් ගෙඩිය වගේ මේ හදවත මේ දුක නැද්ද අඬන්නේ නැද්ද දුක නැහැ කියලා ඇයි කියලා මක 100 මැරෙන එක මම කලින්ම දන්නවා කියලා 100 ඇඟිල්ලෙන් ඕම් කරනවා හරි මම 100 මැරෙන කලින් දන්න ඕගොල්ලෝ දන්නේ දන්නේ ඒ නිසා ඕගොල්ලෝ හඳනවා මම කලින් දන්නවා ඒ නිසා හඳන්නේ නැහැ කියලා මම එළියෙන්නේ වෙන මොනවද දන්නේ කියලා කිව්වා. මං කිව්වා මං නොදන්න දේකුත් තියෙනවා කියලා. මොකද්ද කියලා. මං කිව්වා ඕගොල්ලෝ හයි අඬන්නේ කියන එකයි මං දන්නේ නැත්තේ කියලා. ඕගොල්ලෝ දන්නවද ඇයි ඕගොල්ලෝ අඬන්නේ කියලා. ඔක්කොම නවත්තලා මං කල්පනා කරනවා. ඇයි අපි අඬන්නේ? උන් දන්නේත් නැහැ. මල ගෙවල් වලට කියලා අහලා බලන්න අනිවාර්යෙන් අපට ගහනවා. ඒක වෙන ප්‍රශ්නයක්. මේ ඇත්තම ඇයි අඬන්නේ කියලා අන්න දන්නේ. අඬනවාද ඇයි? කෑ ගාලා හන බිම පෙරලි පෙරලි හඬනවා. ඇයි හඬන්නේ කියන එකට හේතුව දන්නේ නැහැ. හැබැයි අඬනකොට කියන කරුණුත් බලන්නේ හඬන එකට ගැලපෙන්නෙත් නෑනේ. ඉන්නකම් කණ්ඩ බොන්න දුන්නා. ඉතින් ඉන්නකම් කණ්ඩ බොන්න දුන්නා. කෑවන එක ඉවරනේ. ඉතින් ඒකට හඬන්නේ ඇයි? ඉන්නකම් අපි බලාගත්තනේ. බලාගත්තනේ. බලාගත්තනේ කි ඉවරයිනේ. ඒක අතීතනේ. ඇයි ඒක හඬන්නේ? ඒ වගේ අර කෑවාය බිව්වාය දුන්නාය බැලුවාය කෙරුවාය ඔහොම දේවල් කිය කිය අහන්න හැබැයි ඔක්කොම කරලා ඉවරයි එතකොට ඒක ප්‍රශංසනීය සතුට වෙන්න ඕනේ මේ මනස ඉන්නකම් कांड දුන්නා සන්තෝෂ වෙන්න ඕනේ ඉන්නකම් බලාගත්තා සන්තෝෂ එතකොට මේ එකක්වත් මේ මනසට සන්තෝෂ වෙන්න කාරණාවක් නෙමෙයිනේ අනන්ද හේතුවක් වෙන්න බෑනේ ඒක එතකොට ඒවා සතුටු වෙන්න කාරණා තමයි හඬන්න කාරණා බවට පත් වෙලා තියෙන්නේ. එතකොට මේ මනස ඇත්ත කාරණාව දන්නේ නැහනේ. අඬන්නේ ඇයි කියන කාරණාව දන්නේ නැහැ. මම කිව්වේ මැරෙන බව මම දන්නවා. ඒ නිසා මම අඬන්නේ මම කලින් දන්නවා. ඒක මම දන්නේ නැත්තේ ඕගොල්ලෝ ඇයි අඬන්නේ කියන එක. මම ඔක්කොම නැවතුණා. ලෝකේ ඒක තමයිලු අපිට දැනගන්න අමාරුම දේ. අපි දැනගන්නේ පැවැත්මට අදාළ දෙන්නේ. ඔකට අදාළ දේ දැනගන්නේ. දැන් අපේ මෙතන ඉන්න ආන්දරනම කපවත් වෙනවා කියන එක අපිට පුදුමයක්ද? ඒකාන්ත වශයෙන් අපවත් වෙන බව අපි දන්නවා. අවුරුදු 5000කින්ද බෑ. අඩුම තරම් 200ක් විතර ඉන්නත් බෑ. දන්නවා. ඒක අපි දන්නවා. හැබැයි ඒක කොයි මොහොතේද කියන එක දන්නේ නැහැ. එච්චරයි අපිට තියෙන ප්‍රශ්නේ. ආ ඊයේද ඊයේ රෑද? එහෙනම් ඒක ඒ මොහොතේ තමයි වෙලා තියෙන්නේ. දැනගන්න පස්සේ. හැබැයි මරණය කියන එක අපි කලින් දන්නවා. ඒක පොදු ධර්මතාවය. අපවත් වුණා කියලා උඩ පැනලා කෑ ගාලා අඬලා කම්පා වෙන්න අවශ්‍ය නැහැ. ඒක සාමාන්‍ය ධර්මතාවය. මරණය සීපත් කරන කෙනාට මේ ලෝකේ පැවැත්ම නිර්මාණය කරන්න හරි අමාරුයි. උදේ ඉඳලා රෑ වෙනකම් මම මැරෙනවා මැරෙනවා කියලා හිතන මනසට අපි යන ලෝභ දේශම වඩලා පෙන්වන්නට බලන්න. වැඩෙන්නේ නැහැ. රාගේ වැඩෙන්නේ නැහැ. මේ මනසේ මරණය නේ දකින්නේ. ඉතින් මිලංගට වැඩක් නෑ මැරෙනවානේ. ගෙවල් හැදුවට වැඩක් නෑ මැරෙනවානේ. කෑම කෑවත් මැරෙනවා නක ඒ මනුස්සයට අපි හන්දන රස වලින් මොකවත් කරන්න ලස්සන දේවල් මීරි දේවල් මොකවත් කර යන්නේ ඒ මනස අර මරණාන්සතිය තුලින් අර කෙලෙස් වලින් අර කෙලෙස් මේ පැත්තට එනවා මේ මනස අනිත් පැත්තට දුවනවා විරුද්ධ පැත්තට දුවනවා එඳ අර දෙක මුණ ගැහෙන්නේ. ඒක අර මරණානුසතිය තියෙන වාසිය. කෙලෙස් මේ මිනිස්සයා ඉන්න දිශාවට ආවට මේ මිනිස්සයා විරුද්ධ පැත්තට දුවනවා. rahat වෙලා නැහැ. නමුත් කෙලෙස් වලට අහු වෙන්නේ. අර මරණානුසතියෙන් අරක ඈත් වෙලා යනවා. මිනිස්සු බඳින්නේ, ගෙවල් අදින්නේ, පෝසත් වෙන්නේ, බැංක් බැලන්ස් හදන්නේ, ස්ථිර තැන්පත දාන්නේ, වෙල් වතු පිටි ඔක්කොම වැටවල් බඳ රකින්නේ මරණය අමතක වෙච්ච නිසා නෙමෙයිද? මරණය මතක් වෙන මනුස්සයට ඕක කරන්න බෑනේ. මැරෙන වැට වැට ගෑවාලා ඉතින් මැරුණා නම් ඉතින් වැටට මොකද වෙන්නේ? ඒ මාසේ වැට ගන්නෑ. මායින් අවශ්‍ය නෑ. මැරෙනවනේ. එතකොට මරණය කියන ධර්මතාවයට පුළුවන්ලු සියලු කෙලෙස් වලින් මේ මනුස්සයා බේර ගන්න. අර රාත් නොවුන කෙනාට පුළුවන්ලු රාත් වාගින්න. රාත් වාගේ රාත් නෙමෙයි එයා. ඇයි එයා කෙලෙස් වලට අහු වෙන්නේ? 90%ක්ම කෙලෙස් වලින් බේරෙනවා. අර රාත් නැති නිසා සංඥාවේ ප්‍රශ්නය නිසා අහු වෙනවා. සමහර තැන්වල නමුත් අර පුදුජන ලෝකයට සාපේක්ෂව 90%කින් බේරෙනවා. කැම්පස් එකේ ඉන්න කාලේ මගේ ලෙක්චර් මගෙන් ඇහුවානේ. පුතා ඇයි බඳින්නේ නැත්තේ කියලා. මං කිය වයසට යන්නේ නැති කෙනෙක් ඇහුවා සර් තාම අම්බ වුන්නේ කියලා. එයා බැලුවා අර මුළු පන්තිම කට්ටිය වඩවල අල්ලගෙන ඉනාවෙනවා. අර නිකන් කියලා කළුවලේ ඔළුව ගැවුවා වගේ නෑ. ඊට පස්සේ මගෙන් ප්‍රශ්න අහන්නෙත් නෑ. මට මොකවත් කියන්නෙත් නෑ. අර එකතරේ මම පන්තිට යනකොට මේ පරක්කුයි. ඇයි පරක්කු කියලා තැවෙන්නේ? ආ නෑ. දන්න මොනවරි මෝ කියයි මොනවරි කිය එකම එක දවසයි මම පරක් වුණ එක විශේෂ හේතුවක් නිසා ඇහුවේ නැහැ එතන එතන ඉන්නවනේ අර පන්තියේ ටීම් ලීඩර් වගේ කෙනෙක් ඒ මනුස්සයා මොකද මේ පරක් වුණේ කියලා මං කිව්වා ඔයා කලින් ආවේයි කියලා මං ඇහුවේ නැහැ නේ කියලා <laughs> ඔයා කලින් ආවේයි කියලා මං ඇහුවේ නැහැ ඉතින් එච්චරයි මගේ මං පරක් වෙලා ආවේයි කියලා ඇයි ඔයා අන්නේ කියන එක තමයි මං ඇහුවේ ඔයා කලින් ආවේයි කියලා මං ඇහුවේ නැහැ කියලා කිව්වා ඊට එතනින් මේ ප්‍රශ්නේ ඉවරයි. <laughs> දැන් මේ මනුස්සයා දැන් ලෙක්චර කලින් ආවයි කියලා මං ඇවිල්ලා නෑනේ. ඒතකොටයි පරක් වෙලා ආවේ කියලා මං අහන්න බෑ මගේ දෝෂයක් ඒක මට අහන්න එක. වයසට යන්න නැති කෙනෙක් මුණ ගැවුණා. හැම වයසට යනවනේ හින්ද ඒව වැඩක් නෑ. වැඳලා වැඩක් නෑ. ලක්කන කියන එක තරුණකම කියන එක කෙට්ටුයි කියන එක මාතයි කියන එක සුදුයි කියන එක ඒ ඔක්කොම తాවකාලිකයි. ඔක්කොම ජරාවට යනවා. එකක්වත් ස්ථිර වශයෙන් පවතින්නේ එක පවතින්නේ නැහැ කියන එක දන්නේ නැති කෙනා වෙනවා. දන්න කෙනා බේරෙනවා. එකතු කරලා මේක දාලා යනවා පිට මිනිස්සෙක් තමයි භුක්ති විඳින්නේ බැංකුවෙන් තමයි භුක්ති විඳින්නේ. ඒව ඔක්කොම තියෙද්දි මම ඉස්සතින් යනවනේ කියලා දන්න මිනිස්සු එකතු කරන්නේ නොදන්න මිනිස්සු අපේ හැමත් තැනම ඉඩම් ගන්නවා. බැටවල් ගාලා මායින් අදලා යාන වාන අරන් ඒ මිනිස්සු ඇයි ඒ මිනිස්සු ඒක දන්නේ නැහැ. එක දන්න. ඒක දැනගත්ත මනුස්සයා බේරෙනවා. අම්ම කෙලෙසයක් මේම තමයි. පලි ගන්නවා කියලා කියන්නේම Tamanගෙමනේ. දැන් ද්වේෂය කටගත්තාම ඉක්මනටම දැන් අර මනුස්සයාට මොකවත් කරන්න කලින් මට ආපදා වෙලා ඉවරනේ. මගේ ලේ නරක් වෙලා ලේ කුපිත වෙලා වයසට ගිහිල්ලා වයසට යන ඉක්මනට තරහා වැඩි කට්ටිය. අවුරුදු 20 කට්ටිය 45 වගේ පේන්නේ. එතකොට මට මං විශාල අකටයුත්තක් කරගෙන ඉන්නේ අර මනුස්සයට කරන්නේ. ඒක දන්න මනුස්සයා මොකටද අර මනුස්සයා කඩුවලට මට මන් දඬුවම් කරගන්නේ? ඒ මනුස්සයා තරහා ගන්නෑ. පලිගන්න ද්වේෂයක් නඩත්තු කරන්නේ නැහැ. ඒ මනුස්සයා සන්තෝෂයෙන් මේ මනුස්සයා කර්මයට ගෙවයි. නිකන් ඉල්ලම් කන්න ඕනේ නෑනේ. නිකන් ආකෙන මං දුක් පින්නේ ඇයි? ඒ මනුස්සයාට ඒ මනුස්සයාකට ඉත්ත කරගන්නේ නැහැ. ඉඳ තරහා ගන්න. ඒ යථාර්ථය දන්නේ නැති නිසායි මිනිස්සු එහෙම කරන්නේ. හැම කෙලෙසෙම යථාර්ථය දැනගත්තාම එයා නිකන් ආර්ය භූමියට පිවිසෙනවා. එයා ආර්ය කෙනෙක්. ඒක නොදන්න කට්ටිය අනාර්ය ලෝකේ බබලෙනවා. කාම ලෝකේ බබලෙනවා.